सङ्घं शरणं गच्छामि द्वितीयं पि बुद्धं शरणं गच्छामि द्वितीयं पि धर्मं शरणं गच्छामि द्वितीयं पि सङ्घं शरणं गच्छामि तृतीयं पि बुद्धं शरणं गच्छामि तृतीयं पि धर्मं शरणं गच्छामि सपियन्ति सङ्घम् शरणम् गच्छामि पानातिपाता विरमम् सिखापदम् समायामि अभिन्नादाना विरमणम् सिखापदम् समायामि कामेषु मिथ्याचारा विरमणम् सिखापदम् समायामि दुसावादा विरमणि सिखापदम् समायामि පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප පසුගිය දිනෙහි කතා කළේ ඉන්දිය රූප ආකාරයේ වස්තු රූපයන් අපේ වස්තු රූපයන් ඒ විඤ්ඤාණ රූප දෙක සිතින්ම හට ගන්නා බැරි ඒකට ඉවේ ඒකාන්ත චිත්තජ රූප ඒකාන්ත කර්මජ රූප ඒකාන්ත චිත්තජ රූප කියලා එහෙම ඒකාන්ත කියන වචනේ යොදන රූප කොටස් දෙකක් තිබෙනවා කර්මජ රූපයි චිත්තජ ඒකාන්ත කර්මජ රූපේ කියන්නේ ඒවා කර්මයෙන් මිස වෙන හේතුවකින් උපදවන ඒවා නෙවෙයි. දැන් චක්සු ප්‍රසාදේ කියන එක අපි ඉගෙන ගත්තානේ දත්තුකාමතා නිදාන කම්මජ භූතප්‍රසාද ලක්ෂණා චක්කු. දැකීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය චක්කුණන එහෙමනේ අපි ඉගෙන ගත්තේ. ඒ විදිහට ඒ කර්මයෙන් උපදවන ලද රූපයක් චක්කු. ඒ වගේමයි සෝත ධාන જીවහා කාය ඉත්තිභාව කුම්භාව ජීවිත හදේ. කියන ඒ නවයම. ඒකාන්ත කර්මද. ඒකට ඒකාන්ත කර්මජ රූපේ කියා වචනයක් ඒ රූප හැඳින්වීම සඳහා යොදන බැවින් කර්මයෙන් උපදවන තවත් රූප තිබෙන්නට පුළුවන්. ඒවාට කියන අනේකාන්ත. ඒකාන්ත අනේකාන්ත. ඒකාන්ත කර්මජ රූප නවයක් වන අතර අනේකාන්ත කර්මජ රූපද නවයක් දක්වනවා. ඒ නවය පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස පෝජා ආකාශ දෙනේ නවය. දැන් ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප හතර. ප්‍රත්‍ය හතරෙන්ම උපදවනවා. ඒ මොකද චක්කු ප්‍රසාදේ කියන එක තනියම පවතින්නට පුළුවන් එකක් නෙවෙයි. ඒ චක්කු ප්‍රසාදය ඇතිවන විට ඒ සමගම එකට බැඳී يعني එක ගොන්නක් හැටියට පහළ වෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ගන්ධ රස පෝජා ජීවිත කියන ඒ නරයක්. ඒක නිසා මේ සක්තු දසක කලාප කියලා ඒක කියන්නේ. ඒ කලාප පස්සේ අපි ගැන කතා කරනවා. අනේකාන්ත කර්මජ රූප අනේකාන්ත කර්ම. ඒකාන්ත චිත්තජ රූප අනේකාන්ත චිත්තජ රූපත් තිබෙනවා. ඒකාන්ත චිත්තජ රූපේ කීවේ කාය විඤ්ඤාති පච්චේ දැන් අනේකාන්ත චිත්තජ රූපයක් තමයි කුමක්ද? ශබ්දය නේ? ශබ්දේ ඒකාන්ත චිත්තජ රූපයක් නෙවෙයි. ඒකාන්ත චිත්තජ රූපයක් කියවොත් ශබ්දය එහෙනම් වෙන කිසිදු හේතුවකින් ශබ්දය ඇතිවන්නට බෑ. සිතින්ම පමණයි උපදවන්නට පුළුවන් වන්. ඉපදින්නේ. එහෙම නෙවෙයිනේ. සද්දෝ චිත්තෝ තුජෝ කියලා කියනවා. ශබ්දය සිතින් උපදවන ශබ්දයක් තිබෙනවා ඍතුයෙන් උපදවන ශබ්දයක් ඒ නිසා ඒකාන්ත කියා ඒක කියන්නට බෑ එබැවින් අනේකාන්ත චිත්තජ රූපේ කියා දක්වන්නට පුළුවන් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ශබ්ද ඊළඟට තව තිබෙනවානේ අර ලෞතා විදුතා සම්මඤ්ඤතා ආකාශ ආකාශතෝරණ ගත හැකියි එහෙම ගත හැකියි. මොකද අර ලෞතා මුදුතා කම්මඤ්ඤතා තිජ රූපේ කියලා කියනවා. තිජ රූප. ඒකට තිජයි කියේ කර්මජ හැර කර්ම දෙන්න උපදවන්නේ නැහැ. අනිත් පැත්ත තුනේ. රත මේ විඤ්ඤාති රූප දෙක සිතින්ම හට ගන්නා බැවින් ඒකාන්ත සිත්ද රූප. ශබ්දය සිතයි ඍතුයි කියන මේ දෙකෙන් උපදවන බැරි ඊට කියනවා විජ රූපයක්. විජ රූපය විජ රූපේ කියවේ හේතු දෙකකින් උපදවන රූප. එයින් අදහස් කරන්නේ නැහැ. ඒ හේතු දෙකම එක රූපයක් කියන්නේ දැන් එක ශබ්දයක් උපදිනකොට මේ හේතු දෙකෙන් මේක උපදවනවා කියන එක නෙමෙයි. සිතින්ද උපදවනවා, ඍතුෙන්ද උපදවනවා. ඒ නිසා හිත විජ රූපේ. ඒ ලෞතා මුදුතා කම්මඤ්ඤතා. ඒවා රූපස්ස ලෞතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා කියලා එන්නේ. ඒක මොකද ඒ ලෞතා, විදුතා, කම්මඤ්ඤතා කියන මේ නම් නැති චෛතසිකක් තිබෙනවානේ. කාය ලෞතා, චිත්ත ලෞතා, කාය මුදිතා, චිත්ත මුදිතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා කියලා චෛතසික හයක් දැක්වෙනවා. ඒවායින් මෙය වෙන් වෙන්නට ඕනේ. ඒ නිසා රූපස්ස ලහුතා මුදුතා කම්මඤ්ඤා රූපයාගේ නැහැල්ලි බව මෘදු බව කර්මන්නේ බව කියන මේ රූප තුන සිතින් ඍතුයෙන් ආහාරයෙන් ඒ තුනෙන්ම අට ගන්න. ඒ නිසායි ඒවා අතිජ රූපී කියලා. මම ඒක නිදර්ශනාත් පසුගිය දිනෙහිදී කිව්වා. ඊළඟට අවිනිභෝග රූප අට ආ ආකාශ ධාතුව. අවිනිභෝග රූප අට කියන්නේ ද රූප පිළිබඳව තිබෙනවා විනිභෝග රූප අවිනිභෝග රූප කියලා. විනිභෝගේ කියන්නේ වෙන් කළ හැකි රූප. අවිනිභෝගේ කියන්නේ වෙන් කළ නොහැකි. ඒ වෙන් කළ නොහැන රූප ගොන්න කලාපය වශයෙන් දක්වන්නේ සුද්ධාස්තක කලාප. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ අට අවිනිභෝග රූප කලාපය කියලා කියනවා. වෙන් කරන්නට බෑ. පතරියාදි ධාතු සතර යම් තැනකද එතන වන්න ගන්ධ රස ඕජා කියන ඒ හතරක් පවතිනවා එක ගොන්නක් හැටියට. ඔවුනොවුන් වෙන්කල නොහෙන පරිදි ඒවා එකට සම්බන්ධව පවත්නා රූප. දැන් වෙන් කරනවා නම් වෙන්කල හැක්කේ කලාප. කලාපය කියනකොට එක පිටියක්. ඒක ගොන්න. දැන් නිදර්ශන වශයෙන් ගත්තොත් දැන් එකට හොඳ හොඳ යකඩයක්. යකඩයක් අරගෙන ඒ යකඩය යකඩ කපන කියතකින් ඉරන්නට පුළුවන්. නේ? එහෙම ඉරන්නට පුළුවන්. ඒ ඉරන්නට පුළුවන් වෙලා තිබෙන්නේ යකඩයයි කියලා අපි ඒක ඒක ඝන වස්තුවක් හැටියට සැලකන. එය ඉරන්නට පුළුවන් දෙයක්ව පවත්න. ඒ අතරේ ඒ කියන්නේ ඉරෙන තැන තිබෙන ආකාශ ධාතුව නිසා. ඉතින් ඒ කියන්නේ ආකාශ ධාතුවෙන් ඒ රූප කලාප වෙන් වෙලා තිබෙන්නේ. කොයිතරම් කිටි කිටියේ ඒවා ඒක ඝන දැන් දැන් තද වෙලා තිබුණා. ඒ අතරේ ආකාශ ධාතුව පවතින නිසා තමයි ඒ වෙන් කළ හැකියි. ඒ නිසා තමයි අපේ සතු කපට හැයි. ඉරත හැයි. උඩු කරත හැයි. දැන් ඒක ඝන දෙයක් නම් එකම නම් කුඩු කරන්න බෑ. ඒ නිසා තමයි સિદ્ધාන්තයක් තිබෙන්නේ පරමාර්ථ පිළිබඳව ඉගෙන ගන්නකොට. එක එකක් පිටක කවදාවත් එය දෙකක් නෙවෙයි. එක එකමයි ඒක දෙකක් වෙන්නේ නැහැ. දෙකක් කළ හැකි තත්වයක් එහි වේ නම් එයින් අදහස් වන්නේ ඒ එකක් වශයෙන් පෙනුනත් එතන දෙකක් තිබෙනවා. ඒකයි තේරුණා. එකට බැඳිලා තිබුණාට වෙන් වෙන්නේ ඒකනේ දැන් අපේ අපේ ශරීරය පිළිබඳව. සලකන විට මේ රූප රූප කලාප වශයෙන් මේ තිබෙන්නේ. එකක්වත් තනි තනි රූප නෙවෙයි කියන්නේ. කලාප. කලාපය එක කලාපයක් අනිත් කලාපයෙන් හා මිශ්‍ර වෙලා නැහැ. ඒ කලාපය අනිත් කලාපේ වෙන් වෙනවා. වෙන් කරන්නේ කුමකින්ද? ආකාශ ධාතු. ඒ නිසා තමයි අපි මේ අභිධර්මාර්ථ සංග්‍රහයේදී ආකාශ ධාතුව ගැන ඉගෙන ගත්තේ ආකාශ ධාතු පරිච්ඡේද රූපං නාම ආකාශ ධාතු කියන්නේ පිරිසිඳි නැහැ ආකාශ කියන්නේ කිසිවක් නැති එතකොට ඒකෙන් කෙරෙන්නේ අර රූප කලාප වෙන් කිරීම රූප කලාප ගැන කිරීම. සුද්ධාස්තකයේ ඉතර ආකාදාපි නැහැ. සුද්ධාස්තකයේ තුල නැහැ. සුද්ධාස්තකයේ තුල නැහැ. ඒ කියන්නේ සුද්ධාස්තකයේ කියන එක එකට බැඳුණු රූප කලාප. ඒ ඒ කලාපය අනිත් කලාපයන්ගෙන් වෙන් කළ හැකි. ඒක වෙන්නේ ආකාශ ධාතු. දැන් දැන් ඔය හාල් ඇටයක්. පහළ ඇටය අපිට තියෙන ඇටය. ඒක ඝන. දෙයක් බුදු බලන්න පුළුවන්. නෑ නමුත් අපි වතුරේ දැම්මම ඒ පෙඟෙනවනේ. මොකද පෙඟෙනවා කියන්නේ. පෙඟෙනවා කියන්නේ මේ ආකාශ ධාතු කියන ඒ පිටු වලින් වතුර දී ගන්නවා ඇතුළට. ඇතුළට වතුර. ඒ නිසා එතන එහි තිබෙන රූප කලාප අතරේ ආකාශ ධාතුව පවතී. ඉතින් මේ රූප කලාපය කොයිතරම් සූක්ෂම එකක්ද? තාම සූක්ෂම එක අපේ ඇහැට පෙනෙන එකක් නෙවෙයි. රූප කලාපය කියන එක අපේ ඇහැට පෙනෙන්නේ නැහැ. ඒ තරම් සියුම් එකක්. අනේම රූප කලාප අප්‍රමාණ තිබෙනවා අපේ ශරීරෙහි. ප්‍රමාණ රූප කලාප. ඒ ඒ ප්‍රත්‍යයන්. හැබැයි කොටස් ඒ ඒ කියන්නේ දැන් විදෙන රූප කලාප දැන් ඇති වෙන රූප කලාප. ආයු දෙවි දෙවි පවතින රූප කලාප කියලා එහෙම ප්‍රභේද කියලා. නමුත් ඒ හැම රූප කලාපයක්ම ඊට ආයත් ආයු කාලය පැවත නැති ඒ නැති වෙන නිසා තමයි යම්කිසි දවසක අපේ ශරීරයේ පිළිබඳ අඩුවකුත් පේනෙන්නට ගන්න නේ බොහෝ කල ජීවත්ව සිටින කෙනෙක් වෙත කල්යාමකදී අඩුවීමකුත් පේන සමහර ශරීරවල නම් ඒ තරම් ඒක පේන්නේ නැහැ ඒ වන්නේ මේ රූප කලාප ඇතිවීම පවා ක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙන්නේ අර ශරීරය කියන අර දි รา පත් වෙන ස්වභාවයේ හේතුව. දැන් දිරීමේ කියන එකත් කුමක් පිළිබඳවද තිබෙන්නේ? ඒ දිරන බව රූප පිළිබඳවනේ. නේ? රූපයන්ගේමයි මේ ජරාව කියන්නේ. නාමයේ ජරාව තිබෙනවා. ඒ නාම ජරාවයි කියන එක ක්ෂණ ක්ෂණෙහි සිදු වෙනවා. ඒ වගේම මේ ධර්මයන්ගේ තිබෙන ජරාව කල්යාමකදීද ප්‍රකට වෙනවා. ඒ නිසා මේ දැන් මුලදී එක කාලයකදී සිතේ තිබුණු මේ ජවය ශක්තිය කල්ගත වෙනකොට වෙනස් වෙනවා. වෙනස් වෙනවා. දැන් ස්මරණ ශක්තිය කියන ඒ ස්මරණ ශක්තිය කියන්නේ අනෙකක් නෙවෙයි මේ සංඥා විකෘත්‍යය. සංඥාව. ඔය සිහියම නෙමෙයි. සංඥාව. දැන් අපි ඉගෙන ගන්නවයි කියන්නේ. ඒ ඉගෙන ගැනීමේදී අපට උපකාරව පවත්නා ධර්මයේ සංඥාව. හිත නැතුව ඒ උපදින්නේ නැහැ. නමුත් ඒක සංඥාවේ කෘත්‍යය තමයි. එතකොට අපි ඒකෙන් කරන්නේ මොනවද? යම් යම් දෙයක් දැනගන්නවානේ දැනුම් සම්භාරය. ඒ අපි කියනවානේ මේ බොහොම උගත් කෙනෙක් එතේ. ඒ උගත් කෙනෙක් කියන්නේ යම් යම් ශාස්ත්‍ර ධර්ම පිළිබඳව දැනගත් කෙනෙක්. ඒ දැනගැනීමේ කියන එකෙන් ඔහු කලේ කුමක්ද? Taman සංඥා ස්කන්ධය ගොඩ ගහගත් සංඥා. ඉතින් මේ සංඥාව ඒ කියන්නේ සංඥාව හරියට යම් කිසිවක් අර පෙට්ට ගමක අසුරලා තියනවා වගේ. ඕන කෙනෙකු දැන් අපි දන්නවා අසුවල් දේවල් මෙහෙම ගොඩ ගහලා තැන්පත් කරලා තියෙනවා. අසුවල් කැඩට අඳින්නට දෙයක් කියලා ඉතින් අපි ඇදලා ගන්නවා. අපි දන්නවා තියෙන තැන එතනින් ඇදලා ගන්නවා. ඒ වගේ මේ සංඥාවෝ ඒ අවස්ථාවලදී මතු කරගන්නවා. මතු වෙනවා. සංඥාවේ කෘත්‍යය තමයි මේ අපි දැන් ඔය සමහර විටක යම් කිසි දෙයක් ඉගෙනගත්ත දෙයක් වුවමන අවස්ථාවේදී ඇදලා ගන්න. ඒක සිහියෙන්ම නෙවෙයි සිහියක් ඕන කරනවා තමයි. නමුත් සංඥාව නැතුව ඒක කරන්නට බෑ. ඒක සංඥාවේ කුච්චය. ඒ නිසානේ ආකාර ගහනං සංඥා සා සංජානන ලක්ෂණා කියලා ආකාරය ගැනීම සංඥාවයි එයින් කෙරෙන කෘත්‍යය තමයි සංජානන සංජානනයේ තමයි එහි ලක්ෂණය හැඳිනීම සංජානනය ඉතින් ඒ සංජානනය හරියට පජානනය වගේ තේනවා පජානනය කියන්නේ ඇති සැටි බැලීම පජානන ඒ නිසානේ පජානාති කියන්නේ පජානාති කියන්නේ ප්‍රඥාවේ කෘත්‍යය ප්‍රඥාවේ ප්‍රඥාවටත් එහෙම දැනීම් කෘත්‍යයක් තිබෙනවා සංඥාවටත් එහෙම දැනීම් කෘත්‍යයක් තිබෙනවා. විඥාණයටත් දැනීම් කෘත්‍යයක් තිබෙනවා. නමුත් එකම දැනීම නෙවෙයි, එක සමාන දැනීමක් නෙවෙයි. මේ කහ සුදු රතු කළු කොට මහප ඔය ආදි වශයෙන් හැඳිනීම කරන්නේ සංඥාව. ඊට යහ සංඥාවෙන් කරන්නේ නැහැ. ඊළඟට විඥාණයෙන් ඊට වඩා දැනීමක් තියෙනවා. ප්‍රඥාවෙන් තමයි ඇති සැටි දැනීම. ඒ විඥාණය සංඥාවත් එක්ක එකතු වෙලා අපව රවටනවා. විඥාණය අපව රවටනවා එහෙම. සංඥාවත් සංගේ එකතු වෙනවා. එකතු වෙලා දුර තිබෙන මිරිඟුව අපට ජලයක් සේ පෙන්නනවා. අන්න අතන වතුර තියෙනවා. දැන් මෝ එහෙමනේ රැවටිලා දුවන්නේ. නේ? ඉතින් එහෙම දුකු කල්හි සමහර විට මිනිසුන් උනත් හිතන්නට පුළුවන් මෙතන වතුර නැති වුණාට අරකට වැහැලා වෙන්නේ නැති. ඒ මිරිඟුව දැකලා. ඉතින් මේ මිරිඟුව අපව රවටන. එතන තියෙන මිරිඟුවක් වතුර නැහැ. නමුත් වතුරක් මෙන්න අපට පෙන්වනවා. ඉතින් සංඥාවෙන් මේ හැඳිනීම කරන අර ජලයේ කියලා. ඒකට විඥාණයත් එකතු වෙලා මේ රැවටීම තවත් ආහුරු කරනවා. පජානනය කියන එක තියෙනවා නම් ඒ දුටුපතින් එතන වතුරයි කියලා එහෙම නිගමනයට එන්නේ නැහැ. පජානනය මේක කරන්නේ. පජානනය නම් මෙතන මොනවද තියෙන්නේ? ඇත්තටම වතුර තිබේද බලන්න. සොයන දැනගන්න. ඊළඟට නිස්සාවට පැමිණෙනවා මේ ජලය නෙවෙයි. මෙතන අපව ප්‍රවෘත්ති එකක්. ඉතින් ඒක අපේ මේ පංචස්කන්ධයේ පිළිබඳව හොඳ විදස්මක් නැත්නම් හොඳ කාරණයක් තේරුම් ගන්නවා. පංචස්කන්ධය පිළිබඳව අපට තිබෙනවා වැරදි සංඥාවක් නැත්නම් වැරදි සංඥා තුනක් නිත්‍ය සංඥාව සුඛ සංඥාව ආත්ම සංඥාව ඔන්නම් තවත් එකක් එකතු කරක හැකි එහෙම එකතු කළ යුතුයි සුභ සංඥාව අසුභේ සුභ සංඥා අනිච්චේ නිච්ච සංඥා දුක්ඛේ සුඛ සංඥා අනත්තේ අත්ථ සංඥා එයා අපට පිළිගනවා. එයා අපට පිළිගනවා. ඉතින් එහෙම බලන විට අපි මේ සංඥාවට රැවටිලා නැත්නම් ඒ සංඥාව නිසා රැවටිලා ඉන්නේ. මොකද අනිත්‍ය දෙයක් අපට නිත්‍යසේ දක්වනවා. දුක් වූ දෙයක් සැපක් සියය දක්වනවා. අසුබ වූ දේ සුබ දෙයක් සේ දක්වනවා. අනාත්ම වූ දෙයක් ආත්මසේ දක්වනවා. එහෙම හැමතැනම රවුම් ගහන්නේ නැතුව වුණා අපිට මේ හිසකේ ගැන සලකත හැකි. බොකුතු හිසකේ මේ වර්ණවත් හිසකේ දැකලා අපි කියන කේශ කල්යාණයෙන් යුක්තයි. බොහොම ලක්ෂණ හිසකේ. එහෙම හිසකේ දැකලා ඒ හිසකේ නිසාම කෙනෙක් රූප సౌందර්යයෙන් යුක්ත සුභ අරමුණක්සේ ගන්නවා. ධාරයක මිනිස්සු කර සුභා තෙරණියන් දැකලා නේ ඇගේ ඇස් දෙක ගැන ඔබේ ඇස් දෙක මේ තරම් ලක්ෂණයි මොකටද මගේ මේ ඔබ මේ තරම් මේ ඔය වර්ණනාවක් කරන්නේ ඇස් දෙක ගැන ආ එහෙනම් මේක අරියන්න කියලා දුන්න දලවලා ඉතින් ඒ ඒ සංඥාවෙන් අපව රවටන එක තමයි සුභයි කියලා රවටන ඒකම මේ අර අර ගංගී සහම්දුරවන්ට සිදු වුණේ ආනන්ද හාමුදුරුවන්ගේ කමක ඉඳපාතේ වැඩි වංගීත හාමුදුරුව ශ්‍රීයක දැකලා ඇතිවුණු කාමරාගයේ නිසා දැවෙනවා දැවෙනවායි කියවේ කාමරාගයෙන් දයිහාමි චිත්තං මේ පරිදයිහති සාධු නිබ්බාපනං ග්‍රූහි යංකම් පාය ගෝතම එහෙම නිලාසිතේ ඉතින් මොකද මෙහෙම වුනේ කියන එක දැක්ුවා සංඥාය විපරියේසා චිත්තං තේ පරිදයිහති සංඥාය විපර්යේක සංඥාවගේ තිබෙන විපර්යාසේනි සංඥා විපර්යාසය ඒක සංඥා විපල්ලාසික සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස ධිට්ඨි විපල්ලාස අනේ සංඥාවේ විපර්යාසේනි නැත්නම් වරදවාගත් පෙරලිකොට පෙරලාගත් ඒ කියන්නේ නියම தත්වේ නෙමෙයි ඒක හරවලා ගත්තේ ඒක විපල්ලාසයක නැත්නම් ගතිය යුතුව තිබුණේ සුභ නෙවෙයි අසුභ බව මොනවාද පිරෙන්නේ? කේසා ලෝමා නඛා දන්තා තචෝ පිළිකුල් කටයුතු නේ ඒ දුර්ගන්ධය හමන ස්වභාවය ඇති අපවිත්‍ර දෑ නේ මේ බොහොම ලස්සනයි කියලා ගත්තා ප්‍රියයි කියලා සංඥාය විපර්යේසා චිත්තං තේ පරිදයිහෙති නිමිත්තං පරිවද්දේහි සුභං රාගූප සංහිතං ඒ නිමිත්ත අත්හරින්නේ සුභ වශයෙන් ගත්ත එයයි මේ රාගයට හිත වෙලා තින්නේ. රාගය දැනවීමට හේතු වූයේ එයයි. අසුභාය චිත්තං භාවේහි අන්න ඉගෙනවා. සිතේ වැඩි යුත්තේ මෙසේ අසුභාය අසුභ වශයෙන් වඩන්න. ඒකග්ගං සුසමාහිත ඊළඟට අනිත්‍ය වශයෙන් බලන්න. ආත්ම වශයෙන් බලන්නට එපා. එහෙම කළොත් ඔබගේ රාගය දුරු වී යනවා ඇතිනේ. එහෙමනේ කියන්නේ. මා ඩයිහත්ෝ පුනක් පුනක් කියලා අන්තිමට කිව්වේ. නැවත නැවත දැවෙන්නට එපා. නැවත දැවෙන්නට දැවෙන්නට. අන්න ඒ විදිහට අර ඒ රාග වශයෙන් ඇලෙන්නට හේතු වන්නේ සුභ වශයෙන් ගැනීම. සුභ වශයෙන් ගැනීම. සුබ වශයෙන් ගන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒ නිසා දැන් කෙනෙක් හිතනවා සමහර වෙලෙම ලියලා තියෙනවා දැක් මට මේ ළඟදී මේ පොත දැන් ජීවතුන් අතර නැති කෙනෙක් ලියපු පොත පළ කිරීමට ඒක බලන්න අභිධර්ම පොත ඉංග්‍රීසියෙන් කියන්නේ. ඉතින් සමහර ඒවා සාකච්ඡා කරනවා හරි නෑ වැරදි. ඒ වැරදි වන්නේ ලෝභය කියන එක මේ ඒ සිත් ඇතිවීමට ප්‍රධානම කාරණේ ඒ සිතේ ඇති ප්‍රධානම කරුණසේ දක්වනවා. නැත්තම් ඒ නිසාමයි මේ සිත ඇතිවන්නේ. දැන් ලෝභ මූල සිත ඇති වෙනවනේ. ඒ ලෝභ මූල සිත ඇතිවන්නේ ලෝභයම නිසා කියලා එහෙම දක්වනවා. ඒක වැරදි. ඒ විදිහට සාකච්ඡා කළොත් ඒක ඒක හේතුක දෙයක් වෙනවා. ලෝභයෙන් පාන්නේ. ලෝභය ඇති වූයේ අයෝනිසෝ මනසිකාරය නිසා. අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ අයෝනිසෝ මනසිකාරය කියන එක ලෝභය, ද්වේෂය, මෝහය ආදී කොට ඇති සියලුම අකුසල ධර්මයන් මතු කිරීමට හේතු වන කරුණ. අයෝනිසෝ මනසිකාරය. ලෝභය ඇතිවීමේ ශක්තිය අප තුල තිබෙනවා. ද්වේෂය ඇතිවීමේ ශක්තිය අප තුල තිබෙනවා. මෝහය ඇතිවීමේ ශක්තිය අප තුළ තිබෙනවා. ලෝභය ඇතිවීමේ ශක්තිය අපි රාග කාම රාගාංශය භව රාගාංශය කියන අංශය දෙකක් ඇටියට දැනගෙන දැනගන්න. ද්වේෂය ඇතිවීමේ ශක්තිය අප තුළ තිබෙන ඊට කියනවා පටිඝාංශය. මෝහය ඇතිවීමේ ශක්තිය ඊට කියනවා අවිද්‍යාංශය. මේ අංශයේ ධර්මයන් තියෙනවා. එතකොට එහෙමනම් කියත හැකි මේ අනුසය නිසායි මේක ඇති උනේ කියලා. අනුසය එහෙමනම් කුසල් ඇති වෙනවා. කුසල් ඇති. කුසල් උපදවපු හේතුව කුමක්ද? කුසල් උපදවපු. කුසල් උපදවපු හේතුව එතකොට අපි කියන්නට ඕනේ අලෝභයයි අද්වේෂයයි නෑ ඒක නෙමෙයි. ඒ අලෝභ අද්වේෂ උපදිනවා තමයි අකුසල් සිතේ. නමුත් කුසලයේ උපන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒකයි සැලකෙයි. අයෝනිසෝ යෝනිසෝ කියන මේ දෙක. ඊටාම වැදගත් තැනක් මේ ධර්මයේ තරම්. ඒක හරියට තේරුම් ගන්න. යෝනිසෝ මනසිකාරය කියන්නේ පිටරීරියක් ගන්නවා. හැම විටම යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ හරි පැත්තට සිත යොමු කරන එක. හරි පැත්ත. දැන් ඒක තමයි මේ භාවනාවේදී කරන්නේ. භාවනාදි කරා භාවනාවේදී කරන්නේ ඒකයි. දැන් සමහර විටක ඔය ගුරුවරු මා දන්නා ගුරුවරු සිටියා භාවනා උගන්වන ගුරු මහාමුදුරුවෝ. සමහර අය ඒ කර්මස්ථානයේ වඩලා දිනපතා පාඩම් දෙන්නට ඕනේ. Tamange ඒ භාවනාව පිළිබඳව තමාගේ අධ්‍යක්ීම් කියන්න. ඒ ගුරුවරයාට කියන්න. සමහර විට සමහර කෙනෙක් තමන්ගේ භාවනාව ඉතාම හොඳට කෙරුණයි කියා බොහෝම සතුටට පැමිණිලා ඒ හාමුදුරුවන්ට ගිහිල්ලා කියන. ඊගොම හාමුදුරුව ලෝභ දෝෂ මොහ ලෝභ දෝෂ මොහ භාවනා කරලා නැහැ. දීලා භාවනා කරන්නයි කියලා යවනවා. ඒ මොකද? තමන් දන්නේ නැහැ සමහර විටක තමාගේ මේ යෝනිසෝ මනසිකාරය කියන එක නැති වෙලා වෙන දෙයක් ගැන හිත හිතා ඉන්නවා. ඒ වෙන දෙයක් ගැන හිත හිතා ඉන්නවයි කියන්නේ ඒ සමහර විටක භාවනා කරන අයට යම් යම් දේවල් දක්කට ලැබෙන අත්දැකීම් වශයෙන්. ඒ අය යෝනිසෝ මනසිකාරයෙන් යුතුව නොසිතීම හේතු කොටගෙන. ඒ කියන්නේ ඒ වෙලාවේ ඇති කරගත යුතු යෝනිසෝ මනසිකාරය. ඒකට තව නොයෙක් ඒවා හේතු වෙනවා. තමන් එක කාරණයක් තමයි මේ ධර්මය දැනගත් බව බොහෝම උදව් වෙනවා. අනිත් එක <clears throat> ඒ ධර්ම ස්වභාවයන් තේරුම් ගන්නට පුළුවන් වෙනවා. දැන් එහෙම දෙයක් දැක්කම එකවර තමයි. ඒක භයානක දෙයක් නෙවෙයි නම් කෙනෙක් දකින්නට ආශා කරන දෙයක් නම් මොකක්ද ඇතිවන්නේ? ලෝභය ඇති වෙනවනේ. ඒ ගැන ආශාව ඇති වෙනවා. එතකොට මේ මෙනෙහි කිරීම අමතක වෙනවා මේ දිහාම බලාගෙන ඉන්න. එය නැවත නැවත දකින්නට කැමති ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරයේ ඇති කෙනෙක් නම් මොකද කරන්නේ? මේ ඇති වුණු අරමුණ පිළිබඳව දැකීමක් සිදු වුණා. මෙහෙම දෙයක් දැක්කා. දැක්කා නැත්නම් දැකීම. දර්ශනයක්. ඒ පිට මෙනෙහි කරනවා මිසක් ඒ කියන්නේ ඇලීම ඇති කරන්නේ සමහර විටකේ ඇලීම තමන් නොදැනුවත්වමත් වෙන්නට පුළුවන්. දැන් සමහර විට අපි සමහර අය සමග වෙන අයත් සමග කතා කරනවට වඩා කතා කිරීමට තිබෙන ආසාව. එහෙම ඇති වෙනවා සමහර විට. ඉතින් බොහෝ විට මේක වෙන් කරගන්නට බැරි වෙනවා. මේ මා තුල ඇතිව තිබෙන ඔහු කෙරෙහි පවත්නා ලෝභය සාධනේ නැත්නම් මේක මෛත්‍රියක්ද? මෛත්‍රියයි ලෝභයයි දෙක බොහොම මාරු වෙලා යන දෙකක්. ඈ? නෑ ඒ දෙක ඒ දෙකම නොවන්නත් පුළුවන්. නේ? මේ දෙකම නොවන්නත් පුළුවන් බොහෝ විට මේ දෙක නේ දැන් සමහර විට කෙනෙකුන් තවත් කෙනෙකුන්ට ඇතිව වෙන කැමැත්ත කැමැත්ත යම් යම් කරුණු නිසා කරුණු නිසා වෙන කෙනෙකුන් සමග කතා කරනවට වඩා වෙන කෙනෙකුන් දැකීමට කැමති වෙනවට වඩා තවත් කෙනෙකුන් දැකීමට කැමති. සමහර විට ඒ තැනැත්තාගෙන් දෙන්ව යන එකක් Tamanට දුක. හිතට අමාරු. දැන් කියනවානේ ක්‍රියයන්ගෙන් වෙන්වීම කියලා. ක්‍රියයන්ගෙන් වෙන්වීම. අන්න ඒ වෙන් වෙන අවස්ථාවේදී වුවත් දැනගන්නට පුළුවන් Tamanට ඇති උනේ කලින් ඇතිව තිබුණේ මෛත්‍රියක්ද එහෙම නැත්නම් ලෝභයක්ද මොකද ආ මොකද කම්පාද මට තේරෙන්නේ මොකද ආම් දුහාම් අපරිත්‍යාග සම්පා ආ ඉතින් අපාවක් කියවල කම්පාව මං කියවල කම්පාවක් කම්පා අනගාටුවක් යන්න වෙන්න පුළුවන් සමහර විට ඇයි ඔව් වෙන්න පුළුවන් දැන් ඒ தත්ත්වය අපි ඉක්මවලා නැහැ නේ දැන් මේ මං මම මේ ඔක්කොම දේවල් නිදහස් වෙච්ච කෙනෙක් කියලා හිතන්න එපා. කවුරුත් එහෙම සැලකිය යුතු නෑ. මම තාම ඝන බහල ප්‍රත්‍යඥ ස්වභාවයේ සිටින කෙනෙක්. නෑ මේ අප ආහත වුණා. ඒක මම කෙනෙකු පිළිබඳව නෙවෙයි කියන්නේ. මේ ධර්මයේ තේරුම් ගන්න. ධර්මයේ වශයෙන් සැලකෙන විට කෙනෙකු තුල තවත් කෙනෙකු පිළිබඳව ඇතිවන හැඟීම. හැඟීම. එහෙම අයට සමහරෙකු ළඟ තබාගෙන තබාගෙන පැය ගණනක් කතා කර කර hina වෙවි සිටින්නට පුළුවන්කම තිබෙනවා. කාලය ඉක්ුත් වෙලා ඉවත් වෙන්නට අවස්ථාව පැමිණි කල්ුවා ඉවත් වන්නේ කැමැත්තකින් නොවේ. එහෙම ගන්න. ඒවා මොනවද? ඒ ලෝභය, ඒක රාගය. ඉතින් ඒක අපිට දැන් රාගය නැත්නම්, ලෝභය නැත්නම් ඒ හේතු කොටගෙන ඇතිවන කනගාටුව ඇති වෙන්නට බෑ. ඒ කියන්නේ තෘෂ්ණාව නිසා තණ්හාය ජායති සෝකෝ කියන්නේ. තණ්හා. දැන් අපේම කෙනෙකුගේ වියෝගයකදී අපි බොහොම ඇලුම් කරන, සමහර අපි ගරු කරනවා. එහෙම කෙනෙකුගේ විയോഗයකදී වුවත් ඔහු කෙරෙහි අප තුල පවත්නා වූ ඒ ගෞරවය පමණක් නෙවෙයි අපිට තිබෙන ඇල්මකුත් ලෝභයෙන් ඇල්ම නැති කෙනෙක් නෙවෙයි ඇල්මකුත් තිබෙන ඒ ඇල්ම හේතු කොටගෙන අපට කඳුල් වැగిරෙන්නට පුළුවන් පිටිගසන්නට ඉඩ තිබෙනවා සමහර විටක ගැළපෙන්නටත් පුළුවන් මොකද එහෙම වන්නේ ඒ පුද්ගලයා කෙරෙහි ඇතිවන මෛත්‍රිය නිසා නම් කවදාවත් එහෙම වෙන්නේ නැහැ ඒ පුද්ගලයා කෙරෙහි ඇතිවන කෘෂ්ණාව ලෝභය නිසා. ඒ නිසානේ දැන් පාරේ ඔය කනත් කිට්ටුව පිටින කෙනෙකුට නම් හැමතිස්සෙම මිනිත්තු පහෙන් පහට විතර පෙරහැරවල් යනවා දකින්නට ලැබෙනවා නේ මිනි පෙරහැරවල් ඒ අය අඳනවා එතනින් එක නැහැ නමුත් තමන්ගේ කෙනෙක්ගේ එහෙම එකක් නම් දුන්නේ උනේ එතකොට අඬනවා, පැලසෙනවා, කඳුළු සලනවා. මොකද මේ? සංහාව සංහාය ජායති. ඉතින් අන්න ඒ වගේ වෙන් කරගන්නට පුළුවන්කම හැම ධර්මයක් පිළිබඳවම අපිට තිබෙන්න ඕනේ. ඒකෙන් ඒ කියන එක නෑ ඒ නිසා අදහස් කරන්නට එපා. මේ ඔක්කොම නැති කෙනෙක් මේ කතා කරන්නේ. <laughs> ඒක එහෙම ගත්තොත් වැරදි. ඉන්නේ ඒක ඇතුළට පුළුවන්. දැන් සමහර අවස්ථා තියෙනවා මම දන්නවා. මට හොඳට ඒ සමහර විටක ඒ අපේ ගුරුහාමුදුරුවන් පිළිබඳ. ගුරුහාමුදුරුවන් පිළිබඳව පමණක් නෙවෙයි මේ ඒ ආගමික කටයුතු සම්බන්ධව බොහොම උනන්දුවක් දෙන කටයුතු කරන ඇතැම් පුද්ගලයන් පිළිබඳව සිහිවලා කතා කරන විට ඔවුන්ගේ ಗುಣ කියන විට බොහෝ විට මාට එහෙම මේ කතා කරගන්නට බැරි වෙනවා. සමහර විටක කඳුළු ඇහැපේන අවස්ථා තිබෙනවා. ඒ ඒ අය කෙරෙහි තිබෙන මෛත්‍රිය නෙවෙයි එතෙන්දි තියෙන්නේ තර ලෝභය. මොකද අපගෙන් ඉලක්ක ගියා. ඔව්. ඔව්. ඒ ශෝකේ. ඒකනේ දැන් ඒක හොඳ එකක් නෙවෙයි. ඒක නේ එන්පාන බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ශෝක කරන්නට එපා කියන. හැම ඇති වෙන හැම ධර්මයක්ම නැති වෙනවා. හැම ධර්මයක්ම නැති. දැන් එහෙම අවස්ථාවක් තිබෙනවා. සමහර විටක කරුණු සහිත ඒක හොඳට Taman දැනගන්න ඕනේ. එහෙම අවස්ථා තිබෙනවා හඳුන් සෙලීමක් නොකළ හැකි. මට එහෙම තිබෙනවා අධ්‍යක්. මගේ මෑණියන්ගේ මරණයේදී මගේ පියාණන්ගේ මරණයේදී මගේ ඈත කඳුළු ආරේ. ආදනේ මම මේ කළ යුතු හැම සත්කාරයක්ම කළා, උපකාරයක්ම කළා. ඔක්කොම කළා නමුත් මට මට අඬන්න සිදු වුණේ නෑ. වෙනකක් තබා අඬන, අඬන්නට ලෑස්ති වෙන. මන්නේ අපේ සහෝදරියනේ කිව්වා අඬන්න එපා. අපි කරන්න පුළුවන් දේවල් කළානේ. නැර මේක ස්වභාවය. අපි ඒ විදිහේ අනිත්‍යයසත් අවවාද අනුශාසනා කරනවා. එහෙම තැන්වලදී අඬන්න එපයි කිය. ඒ නිසා අඬන්න එපා. ඇඬෙන්නේ කවුද? ඔව්. පුළුවන්. මොකද Tamange කියන්නේ මේ Tamange කමයි කියන එක. ඒක දෙහිති එකක් නෙවෙයි අත්හරින්න. මරුණක් තිබෙනවනේ ඒක. මරුණක් නේ ඉන්න අයට නෙවෙයි. මැරිලා ගිය අයට. මැරිලා ගියා ඒකේ Tamange කම තිබෙනවා. ඒ නිසා මේ ගෙදරට එන්නේ අයිති. ඔව්. ප්‍රේතාත්ම භාවයක් එහෙම ලැබුවම ආපහු එන්නේ Tamange දුවට තිබෙන ආදරේ නිසා, පුතාට තිබෙන ආදරේ නිසා ආපහු එනවානේ. සමහර විටක ඒ අය ඇවිත් කරදර කරනවා. එතකොට දුවගෙයි පුතාගෙයි මේ හිතේ තිබුණු ආදරේ එතකොට පැනලා නේ ඒකනේ සමහර මන්ත්‍රකාරයන් කට්ටඩියෙන් ගෙන්නලා මන්ත්‍ර කරලා බෝතලයකට දාලා ඇදේ ගහලා මුද දාන්න කියන්නේ. එහෙම කරන අය සිටිනවා. අන්න ඒක තණ්හාවෙන් Tamanට සිදුවන විපතක්. ඒව තේරුම් ගන්න ඕනේ. ඒව තේරුම්ගෙන උත්සාහ කළ යුතු තිබෙන්නේ මේ තණ්හාව ප්‍රධාන කොට ඇති ඒ ක්ලේශ ධර්ම වලට පහර දෙන්නේ. පහර දෙන්නේ. දැන් මොකද මේ අභිධර්මයේ රූප පිළිබඳව අපි ඉගෙන ගන්නෙ? අපි අහන්නේ මෙහෙම ප්‍රශ්නයක්. රූප කියලා අපි ඉගෙන ගන්නවා. මේ මේ ගොඩක් කියන එක මොකටද මේ වෙන් කර කර ඉගෙන ගන්න. මේ පඨවි, මේ ආපෝ, මේ තේජෝ, මේ වායෝ, මේ චක්කු සෝත ධාතු දිවහා කාය ඉතිභාව සුභාව ජීවිත. මේම මොකටද මේ බෙදුවේ? බෙදුවේ මොකක්? මේ එකයි කියලා ගැනීම නිසානේ මේ ඔක්කොම විපත්තිය. මේ එකයි කියලා ගත්තහම මේ මමයි මේ මගේයි කියලා ගන්නවා. එහෙම ගන්න හේතු වන්නේ මේ වෙන්කොට නොබැලීම නිසා වෙන්කොට නොබැලීම නිසා ඒ නිසා වෙන් කරන්න වෙන් කරන්න දැන් මේ ගේ කියලා අපි වෙන් කරලා බැලුවොත් මෙතන මොනවාද තිබෙන්නේ මේ ගැක්ටි කියලා හදාගත්ත ගන්නට අපි යොදාගත්ත ද්‍රව්‍ය සම්භාරයක් තියෙනවා ගඩොල් ගේද හුණු ගේද බදාම ගේද සිමෙන්ති ගේද ඒකක්වත් ගේ නෙවෙයි මේ ඔක්කොම එකතු වුණාම ගේ. අන්න ඒ වගේ අපට තිබෙන මේ ස්කන්ධ වල රූපාදිය දෙන් දෙන් කළාම එතන මෙරි මේ මමද මේ මමද මේ මමද මේ මමද කවුරුත් එතන මම නැහැ. නමුත් එක එක අවස්ථාවලදී අපි එකින් එකක් මමයි කියලා ගන්නවා. නේ? දැන් කවුරු හරි කීවොත් Tamange තියෙන ශාරීරික වර්ණය සලකලා මම සුදුයි කිව්වොත් ඒ තැනත්තා මේ සුදුයි කියන වර්ණයට නේද මමයි කිව්වේ කියලා. වර්ණය. ඒ වර්ණය අයින් කළොත් එතන මම. ඒ වගේ මම උසයි කියන්නේ. මේ උස්ව උස්ව ගොඩ නැගිලා කියන ගඩොල් ටික නිසා. මේ රූප සංඛ්‍යාත ගඩොල්. මේ උස්වලා ගොඩ නැගිලා තියෙන. ඒ නිසා කියනවා මම උසයි කියන්නේ. අන්න එහෙම අවස්ථාවලදී මම කියලා කීව රූපේ. ඒ රූපය මමද කියලා බලන්න මේක බෙදෙනවා. පඨවි ධාතුව මමද? ආපෝ ධාතුව මමද? තේජෝ ධාතුව මමද නෑ. ඒවා ධාතු. එහෙනම් ඒවා ඇති උනේ කොහොමද? කොහොමද ඒවා පඨවි ධාතුව ඇති වෙන්නේ? ඒ ඇතිවීමේ හේතු තියෙනවා. කර්මය එකක්, සිත එකක්, ඍතු එකක්, ආහාර එකක්. ඒක නෙමේ මේ සමුත්ථාන වලදී ඉගෙන ගන්න. මෙන්න මේ මේ ඉගෙනීම කුමකට උදව් පිණිසද කරන්නේ? මේ මේ පාඩ මේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහිම නවවෙනි පරිච්ඡේදය සමත විපස්සනා භාවනා පිළිබඳයි. සමත විපස්සනා භාවනා පිළිබඳවයි. මේ දෙදීම් ආදිය අවශ්‍ය වන්නේ මොන භාවනාවටද? විපස්සනා භාවනාව. විපස්සනා. ඒ සඳහායි මේ දෙදීම කරන්නේ. එහෙම නැත්නම් නොබෙදා ඉන්න හැකියාව. නොබෙදා ඉන්නට පුළුවන්. ඒ බෙදීම කරන්නේ මොන දර්ශනය උපදවන්නද? අනාත්ම දර්ශන. අනාත්ම දර්ශන. ප්‍රධානාංක ඒකනේ. ලෝකයේහි අනිත්‍යයි කියන එක. කෙනෙක් ඒක ගැන තරම් නොසිතුවත් ප්‍රකට කාරණයක් නේ. ගහේ පොළ ඉදිලා වේලිලා ගැටෙනවා. එහෙම දැක්කමත් කෙනෙකුට හිත සැහැකෙන්නේ අනිත්‍යයේ කියන්නේ පොළේ ඒ විදිහටම තියෙන්නේ නැතුව වෙනස් වෙලා ඉදිලා වැටුණා. අනිත්‍ය. නේ? අපේ ශරීරය ගැන උනත් එහෙම හිත සැහැකෙන්නේ. එකාකාර පැවැත්මක් නැහැ හිතකේ සුදු වෙනවා, දත් වැටෙනවා, අම රැලි වැටෙනවා. ඒවට ප්‍රතිකර්ම කළා. හිතකේ සුදු වෙනකොට දයි දිගෑගත් ඈ එහෙම ගෑවා. බක් ගැටෙනකොට බක් දැම්මත් සමහර විට අත්පා නැති වෙනකොට ඒවත් කෘත්‍රිම ඒවා දැම්මත් ඒ අඩුව වෙලා නේ කන්නර දාන ඒක නෑ. එහෙම දැම්මත් ඒක වෙලා තියෙනවා. ඒක නැහැ කියන්නට බෑ. ඒ தත්ත්වයේ සිදු වෙනවා. ඒ නිසා අපට වෙන වෙන අය ගැන පමණක් නෙමෙයි තමා ගැනම සැලකන විට අනිත්‍යයි කියන එක තේරෙනවා. දැන් සමාගයේ තිබුණු ශරීර ශක්තිය අඩු වෙනවා. යම් කිසි ක්‍රියා ශක්තියක් තිබුණා නම් ඒක අඩු වෙලා තිබුණා. මේ අනිත්‍ය ප්‍රකට වෙන තැන් අවස්ථා. Tamante උනත් ඒක වැටෙන්නට පුළුවන්. දුකයි කියන එක දුකේ කියන්නේ මේ දුක් වේදනාව ගැන පමණක්ම නෙවෙයිනේ. දුකේ කියන එක දුක්ඛ සත්‍යයේ යන බුදුරජාණන් වහන්සේ වදාළේ දුකේ කියන්නේ ඒ දුකේ තිබෙනවා සංස්කාර දුක්ඛයක් තියෙනවා. විපරිණාම දුක්ඛයක් තියෙනවා. ඊළඟට දුක්ඛ දුක්ඛයක් තියෙනවා. මේ දුක්ඛ දුක්ඛය තමයි අපිට හුඟක් තේරෙන්නේ වැටහෙන්නේ. දුක්ඛ දුක්ඛය කියන්නේ කායික දුක, මානසික දුකයි කියන්නේ. තව විදිහකින් කියනෝ නම් දුක්ඛ සහගත කාය විඥානේ දෝමනස් සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සංඛාරික කියන මේ සිද්දක නිසා ඇතිවන ඒ සිද්දකේ උපදනා වූ දෝමනස් වේදනාව ඒක තමයි මානසික දුක්ඛය. මේ දෙක අපි බොහොම පිළිකුල් කරන අපි නොකමැති දෙකක් තමයි. නොකමැති. ඒකටයි අපි දුකේ කියන්නේ. නමුත් එහෙම නෙමෙයි මුළු පංචස්කන්ධයම පංච උපාදානස්කන්ධයමයි දුක. එහෙම නෙවෙයි. මොකද දුක් කියන්නේ පිළිකුල්, નિસાරු කියන එහෙම තේරුමක් ඇති. පිළිකුල් කටයුතු කියන සොත් තේරුමක් පිළිදෙන දු කියන එක. දැන් ඒ දු කියන උපසර්ගයේ එහෙම අවස්ථාවලදී එද. ඊළඟට ක කියන එකෙන් දක්වන්නේ හිස් කියන තේරුම. අහකටත් එහෙම ක කියන එකෙන් එන නමක් පිළිදෙන. එතකොට පිළිකුල් කටයුතු හිස් ස්වභාවය. නමුත් ඒ හිස් ස්වභාවය අපි ගන්නෙ මා කියලා මම කියන්නේ. ඉතින් මේ දුක දක්වනවා ඊලනාර්ථය, සංකතාර්ථය, සංතාපාර්ථය, සංකතාර්ථය, විපරිණාමාර්ථය. එහෙම හතරක් දක්වනවා. ඊලනාර්ථය. ඊලනාර්ථය කියන්නේ පෙළෙන අර්ථය. පෙළෙන. මේ ස්කන්ධ පංචකය නිතර පෙළෙන එකක්. ඒ නිතර පෙළෙන ස්වභාවය ඇති ධර්මයන් අතර මේ අප ඉගෙන ගන්නා රූපද එක කොටසක්. නිතර පෙළෙන. මොනවද පෙළෙන්නේ? මේ පෙළීම ඒකට කියන්නේ අභින්න සම්පටි පීල නට්ඨේන දුක්ඛා. අභින්න කියන්නේ නිරන්තරයෙන් කියන. සම්පටි පීල නට්ඨේන හත්පසින්ම පෙළෙන අර්ථේ දුක්ඛ එතකොට අභින්න සම්පති පීලනය කියන එක මේ ස්කන්ධ පංචකෙහි තිබෙනවා. ඒකයි මේ කියන්නේ. කුමකින්ද පෙළෙන්නේ? දැන් මේ ස්කන්ධ පංචකය එහෙම නොපෙළෙන එකක් වන්නට නම් මේක නිත්‍ය එකක් මේක පෙළෙන්නේ මේ අනිත්‍ය ස්වභාවය නිසා. එහෙනම් මොනවෙන්ද පෙළෙන්නේ? උදය වය දෙක. ඇතිවීම නැතිවීම කියන මේ දෙකින් කෙරේ. ඇතිවීම ඉබේම වෙන්නේ නැහැ. ඉබේම වෙන්නේ නැහැ. කාගේවත් ඕනාක වෙන්නේ නැහැ. නමුත් උවමනා කරන උපකාරක ධර්මයන්ගේ ලැබීමෙන් ඇතිවීමවත් ඇතිවුණු එක මොනම කාරණයකින්වත් ඊට අයත් ආයු කාලයට එහා පවත්වා ගැනීමේ ශක්තිය ආහතර දෙවියෙකුටවත් ඒකේ ස්වභාව වශයෙන් ඊට අයත් එමකොද ඒ උපදවන හේතුවක් ඒ සර්ව බලධාරියෙක් උපදවන එකක් නම් ඒ බලධාරියාගේ කැමැත්තේ හැටියට එහෙම බලධාරියෙක් ඇති වෙන්නට බෑ කොහොමද? ඒක ධර්ම විරෝධයි. එහෙම කෙනෙක් නම් අනිත්‍යගත හැකියි. ඔහුගේ අදහස වූ පරිදිමයි සියල්ලම වෙන්නේ. වෙන කිසි දෙයක් වෙන මොකක්වත් කාටවත් වෙනස් කරන්නට බැරි. එහෙම එකක් නෙවෙයි. මේ ඇති කරන බලධාරියෝ කීප දෙනෙක් ඉන්නවා. දැන් රූප පිළිබඳව අපි බලධාරයන් බලධාරයන් කී දෙනෙක් ගත්තද? කර්මය, චිත්තේ, ඉස්වාහ. කර්මය, චිත්තේ, ඉස්වාහ. ඒවා කොහොමද? ඒවා ස්වෛරීද? නැහැ. ඒවාටත් නැහැම ස්වෛරී බලයක්. ඒවත් අන්යන්ගේ උපකාර බලාපොරොත්තු වන දේ. ඒ වාට ස්වෛරී ශක්තියක් මේ කිසිදු ධර්මයකට නැහැ. ඒක මතක තබා ගන්න. ස්වෛරී කියන්නට පුළුවන් කිසිදු දෙයක් කිසිදු ධර්මයක් හැම දෙයක්ම තවත් ධර්මයකගේ හෝ ධර්ම කීපයකගේ උපකාරකත්වය අපේක්ෂා කරනවා. අපේක්ෂා කරනවා කියලායි අපේ කතාවට කියන්නේ තේරුම් ගන්න. නැත්නම් දැන් අපි ගත්තොත් සිතේ නෑ වමනාවක් මේ චිත්තජ රූප උපදවනවායි උපදවන්නේ. එහෙම වමනාවක් සිතට නෑ. එහෙම අදහසක් නෑ සිතේ. නමුත් සිත ඇති වෙනකොට ඒ චිත්තජ රූප උපදිනවා. කාගේවත් ව්‍යාපාර ශක්තියක් නෑ. එහෙම. අනේ එහෙම තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා තමයි ඔය පටිච්ච සමුප්පාදය පිළිබඳව එන තැන්වල එනවා ධම්මා ධම්මේ සංජනಂತಿ හේතු සම්භාර පත්‍යය හේතු නංච නිරෝධාය ධම්මෝ බුද්ධේන දේසිතෝ හේතුසු උපරුද්ධේසු චින්නම් වත්තං වත්තති මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්නට ධම්මා ධම්මේ සංජනಂತಿ ධර්මයෝ ධර්මයන් උපදවක් මම අසුවලාව උපදවනොයි නැත්නම් මම ඒ ඒ ධර්මයේ අසුවල් තැනත්තාව උපදවනොයි එහෙම එකක් නෙවෙයි ධම්මා ධම්මේ සංජදින්ති ධර්මයෝ මොනවද ඒ ධර්මයෝ කියන්නේ සත්ව පුද්ගල නොවන ස්වභාවයෝ ඒකයි ධර්මික එතකොට පටවි ධාතු ධර්මයන් උපදවනවා. ධම්මා ධම්මේ සංකලිත. හේතු සම්භාරකක්ය. හේතු රාශියකගේ හේතු සමූහයකගේ ප්‍රත්‍යයෙන් උපකාරකත්වය. එකකින් එකක්ම උපදවනවා නෙමෙයි. එහෙම කියන්නේ දැන් අපි ගත්තොත් කර්මයෙන් කර්මජ රූප උපදවනවා. කර්මයෙන් කර්මජ රූප උපදවනවායි කියනකොට ඒ කර්මජ රූපයක් වූ චක්ෂු ප්‍රසාදයට කනිව පවතින්නට ගන්න. ඒත් පඨවි ධාතුව ඕන, ආපෝ ධාතුව ඕන, තේජෝ ධාතුව ඕන, වායෝ ධාතුව ඕන. ඊළඟට මේ පැවතගෙන එහෙම පවතින්නට හටගන්නට පටන් ගත්තම ඒ පටන් ගත්තම ඊළඟට ආහාරයෙන් කරන උපස්තම්භනය එයත් ඕනේ. ඉතින් ඒ නිසා කියත හැකිද කර්මයට මම ස්වෛරී මටයි තියෙන අයිතිය මේ ඇස උපදවන්නටත් පවත්වන්නට. වෙන කාටවත් ඇඟිලි ගහන්නට බැහැ කියලා. ඒ වන් කියන්නේ තියෙන හොඳයි අපි කන්න දෙන්නේ නෑ මෙයාට. ඇස් නෙවෙයි ජීවිතයක් නැතිලා. ජීවිතයක් නැතිලා. එතකොට කර්මයට පමණක් මේ කටයුත්ත කරන්නට බෑ. අන්‍ය ධර්මයකදී උපකාරත්වෝග. අන්න ඒ වගේ හැම ධර්මයක්ම හැම ධර්මයකගේ උපකාරකත්වයෙන් ඇතිවන්නේ පවතින. එහෙමනේ ඒ එක එක ධර්මයකදී උපකාර ඕන. එහෙම නැතුව ස්වෛරී පැවැත්මක් නැහැ. ඒක මේ මේ මේ මේ සමුක්ඛාන පිළිබඳවද මේ පිනතුන් තේරුම් ගන්න. ඒ නිසායි දැන් නැත්තම් රූප එකම හේතුවකින් කෙනෙකුට තේත් හැකි. දැන් සමහරෙකුට කියන හැටියට මේ සත්වයාව දෙවියෙක් විසින් මවන. එතකොට සත්වයාය කියනකොට අපි බෙදන්නේ ස්කන්ධ වශයෙන් මේ ස්කන්ධ පංචකයම දෙවියෙකුට ලැබීමක්. ඒ ලැබීම කර දෙවියාගේ කැමැත්තේ හැටියට පවතිනවා. එහෙම උගන්වන්නේ නැහැ අපේ ධර්මයේ. ඉතින් අපේ ධර්මයේ ඉගෙනගෙන හැටියට දෙවියා කියන්නට තිබෙන්නේ කර්මය. දෙවියයි කියනවා නම් කිය යුතු තිබෙන්නේ කර්මය. ඒ මොකද කර්මයයි මේ භවය ලබා දුන්නේ. කර්මය ලබා දුන්නේ. ඒ නිසා ඒ කර්මය මේ භවය පිළිබඳව ලොකු බලපෑමක් කරනවා. ලොකු බලපෑමක්. එතකොට ඒ කර්මයෙන් ලබා දුන්න මේ භවය අපි ගතහොත් ඒ තැනත්තාගේ ප්‍රතිසන්දිය ද්වේහේතුකන. ඒ ද්වේහේතුක ප්‍රතිසන්දියක් ලැබීම නිසා ඒ භවයට ඒ ද්වේෂික ප්‍රතිසන්දියෙන් පාන බලය කොයිතරම්දයි කියතොත් හෙතෙම බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම ඉවත් නොවි වහන්සේගේ අනුශාසනය ඒ වූ පරිදිම තමාගේ ජීවිතාන්තයේ තෙක් පිළිපැද්දාත් ඒ ජීවිතයේදී මාර්ගඵලයක් ලබන්නට බෑ ඒ මොකද විපාකයේ විපාකය ප්‍රතිසන්දි විපාකය ද්වි හේතුක වූ බැරි. ප්‍රතිසන්දි විපාකයේ ද්වි හේතුක වූයේ මක් නිසාද? කර්මයේ තිබිච්ච අදුපාඩුව නිසා. එතකොට ඒකෙන් තේරෙනවානේ මුළු ඒ කර්මය මේ ජීවිතයේ කෙරෙහි මුළු ස්කන්ධ පංචකයේ කෙරෙහි ඒ ජීවිතාන්තයේත් එක්ම බලපෑහ අන්නේ බලය තිබෙනවා කර්මයේ පිළිබඳව ජීවිතයක් ලබා දෙවන භවයක් ලබා දෙවන කර්මයේ පිළිබඳව ජීවිතයේ මුළුල්ලේ ඉඳලා ඒ කර්මයෙන් උපදවන්නේ භවාංග සම්පතිය. ඒ කියන්නේ ප්‍රතිසන්දිස්සිත ඊට අනුකූලව ලැබෙන භවාංග සම්පතිය. කර්මයෙන්. ඒ කර්මයේම තවත් මෙලෝදී ලැබෙන මේ සැප සම්පත් වලටත් හේතු වෙනවා. ඒ කුසල කර්ම. මේ ඔය අතරතුරේදී තවත් කර්ම තිබෙනවා. අතරතුරේදී ඉදිරිපත් වෙන කර්ම තිබෙනවා. ඒවා ඉෂ්ඨ විපාකත් ලබා දෙනවා. අනිෂ්ඨ විපාකත් ලබා දෙනවා. ඒක අපිට පමණක් නෙවෙයි බුදු වෙන උතුමාටත් ඒ බුදු වුණාට පස්සේ ආත්ම භාවයේදී එවන් කර්ම විපාක දෙනවා. ඒ නිසා එක විදිහකින් දෙවියයි කියනවා නම් කර්මයට දෙවියයි කිව්වත් වරදක් නෑ වගේ තේරෙන්නේ. ඒ තරම් බලයක් තිබෙනවා කර්මයට. නමුත් ඒ කර්මය වුවත් ස්වෛරී නෙමෙයි. ස්වෛරී නම් මේ කර්මය විපාක දිය යුතුමයි කියලා හැම කර්මයක් පිළිබඳව කියන්නේ. එහෙම නෑ. සමහර කර්ම තිබෙනවා විපාක දෙනවමයි. ඒක වළක්වන්නට බෑ. පංචානම් කරේ. නියත විද්‍යා දෘෂ්ටිය අත්මහල. විපාක දෙනවා. අනිත් ඒවා පිළිබඳව එහෙම නියමයක් නෑ. මොකද ධ්‍යාන උපදවාගෙන නොපිරී ඉන්නට ඕනේ විපාක උපදවන්න. අපි කරන කවර කුසල කර්මයක් හෝ අපි කරන කවර කුසල කර්මයක් හෝ විපාක දීම නියතයි කියලා කියන්නට බෑ. දැන් කරන මේ කාමාවචර කුසල කර්ම විපාක දීම නියතයි කියන්නේ. අනේ නිසා මේ රූප පුඤ්ජය අපට ලබා දෙන හේතුයෙන් හේතු අතුරින් ප්‍රධාන හේතුවසේ ගන්නට ඕනේ කර්මය තමයි. ඒ මොකද එහෙම කර්මයක් නැත්නම් අපිට මේම භවයක් නැහැ. මේ භවයේ ලැබුණේ කර්මය නිසා. ඒ නිසා කර්මයෙන් උපදවපු රූප මේ භවය පිළිබඳ ප්‍රධාන රූප කොටස තමයි. ප්‍රධාන රූප. ඉතින් මේ ප්‍රධාන රූප කොටසින් එකක් තමයි හදේ රූපයයි. හදේ රූපය. ඒ හදේ රූපය කියන්නේ සිත පවත්නා පැන හැටියට ගන්නා හෘදේ රූපය. ඒ හෘදේ රූපය විනාශ වුණොත් නැතිව ගියොත් මොකද වන්නේ? සිත උපදින්නට තැනක් නැතිව යනවා. සිත උපදින්නට තැනක් නැති වෙන්නේ හෘදේ රූපයේ භංගේ. හෘදේ රූපයේ භංගේ වීම තමයි මේ භවයේ පිළිබඳ සිත් උපදීමට අවසන් වන්නේ. ඒකට මේ අපි කියන්නේ චුතිසිතේ කියන්නේ. චුතිසිත. ඒ නිසා විපාක දීමට එළඹ සිටි කර්මයෙන් තවත් හෘදේ රූපයක් ලබා දෙන්නට ඕනේ මේ සිත. ඇතිවනේ. ඉතින් ඒක වෙනවා. ඒක වෙන්නේ ඒ කර්මානුරූපව. කර්මානුරූප ඔගේ හැලි නැවත උත්පත්තියක් ලබනවා. සමහර විටක ඒ තැනත්තා අරූප භූමියේ ඉපදීමට හේතු වන කුසල කර්මයක් ඇති කරගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කරනවා නම් හෘදේ වස්තු රූපේ මේ භවයේදී නැතිව ගියාට පස්සේ එතනදී නැවතත් පහළ වෙන්නේ නැහැ. එතන හෘදේ වස්තුව නැතිව සුතක පවතින්නට පුළුවන්. ඒ අරූප භූමිය. එහෙම පවතින්නට පුළුවන්. ඉතින් මේ රූප භූමිය පිළිබඳව සැලකන විට රූප භූම නැත්නම් මේ පංචස්කන්ධයේ පවත්නා භූමිය. මේ පංචස්කන්ධයේ පවත්නා භූමියේ රූපයට ලොකු තනක් තිබෙයි. ලොකු තනක්. ඒ මොකද? රූපයෙන් තොරව කිසිදු ක්‍රියාවක් කරත හැකිද? චිත්ත ක්‍රියා හැර ඉතේම කියන්නේ අපට පුළුවන් අනුන්ට ඊර්ෂ්‍යා කරන්නට, මසුරුකම ඇති කරගන්නට ආදි වශයෙන් පිරෙන සිතේ ඒවා තියෙනවානේ කාටවත් පේන්නේ නැහැ. ඒ සිත බලන්නට පුළුවන් අයද මුසක වෙන අයට පේන්නේ නැහැ. එහෙම ඉතයි. ඉතින් ඒක එහෙම ඉන්නවා නම් කා සමගවත් කිසිදු සම්බන්ධකමක් නැතිව ඉන්නට පුළුවන් නේ. ඕනනම් ගේ අගුලුලාගෙන ඊට නැති වෙලා ඔහේ හිත හැකි හිත හිතා හිත හිතා හිත හැකි. නම් අනුන් සමග සම්බන්ධකම් පවත්වන්නට වෙතෝ අපට ඒ සම්බන්ධයේ පැවැත්ම වශයෙන් ප්‍රධාන වශයෙන් කරන්නට වෙන දෙයක් තමයි කතා කරන එක. මේ ගුරුවෙක් වගේ ඉන්න බෑනේ. කතා කිරීමේ ශක්තිය තිබෙන නිසා කතා කරන එක. ඉතින් මේ කතා කරන්නට කතාක් නැතුව බෑනේ. කට තිබුණා කතා කිරීමේ ශක්තිය නැති අය ඉතින් ඒ අයගේ භාෂාවක් තියෙනවා. ඒක ඉගෙන ගත්තොත් හොඳයි. මේ එහෙම පුළුවන්. ඒ කොහොම හරි ඒ සඳහා වුවද එහිම පෙන්වන්නට වුවද ශරීරයක් කියන්නට ඕන. ශරීරය. එතකොට ඒ විදිහේ අදහස් වමාරු කරන්නට, කතා බස් කරන්නට, සම්බන්ධකම් පවත්වන්නට රූපය ඕන. හැබැයි ඒ රූපය සිත නැතිව ක්‍රියා කරන එකක් නෙවෙයි. සිත නැති. ඒ සිත නිසාම උපදන රූපත් තිබෙනවා. අන්න ඒ සිත නිසාම උපදන රූප දෙක තමයි ඒකාන්ත චිත්තජ රූපේ කියලා දැක්වූ කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති. ඒ දෙකෙන් කියනවනේ ඒ සිත නිසාම උපදනා වූ ඒ රූප දෙක අපට මේ ලෝකයක් සමග සම්බන්ධකම් පවත්වන්නට අතිශයින්ම හේතු වන රූප දෙකයි කියලා. කායික ක්‍රියායි වාචික. සිතින් උපදවන. එන්නේ අන්න ඒ සිත. එතකොට ඒ සිත උපදවන රූප කාය විඤ්ඤාති වචී විඤ්ඤාති තමයි. ඒ රූප වලින් කෙරෙන ක්‍රියාව තිබෙනවනේ. ඒ ක්‍රියාවට අපි කියන්නේ නෑ කාය විඤ්ඤාතිය වචී විඤ්ඤාතිය කියලා. අපි ඒවට වෙන නම් දෙන්නේ. නේ? කාය විඤ්ඤාතිය නැතුව ඒ ක්‍රියාව සිදුවන්නේ නෑ. අපි වෙන නම් දෙනවා. ඉතින් වෙන නම් දෙනකොට අපි කියනවා ගැහුවා, මෙරුවා, ඇන්නා. කොහොම කියනවද? එහෙම කියන්නට සිතක් උපදිනවා නේ? ඒ සිතින් උපදෙව්ව කාය විඤ්ඤාතියෙන් තමයි ගහන්නේ, අනින්නේ, මරන්නේ. ඒ තවත් සිතකින් උපදින කාය ශුන්‍යත්වයේ පූජා කරන වතාවක් කරන ආදි වශයෙන් අපිට ඕනම් පුළුවන් ශාරීරික වේදනාවෙන් මිරිකි මිරිකි සිටින කෙනෙක් සමහර විට කියන්න පුළුවන් අනේ මගේ කකුල් මිරිකන්නේ වේදනාව පුළුවන් අපිට හොඳ සිටි සිටුවේ කරන්නේ ඒ කාය විඤ්ඤාතිය හොඳ සිතක් උපදවාගෙන කරත් හැකියි ඒ නරක සිතකුත් උපදවාගෙන කරන්නට බැරි නැත්තේ නෑ එහෙම එහෙම ඒවා. ඒනෝනේ අපි දන්නවනේ ලෝභ මූල සිත්, ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත් ආදී වශයෙන් එහෙම සිත් උපදිනවනේ. ඒකට ඒ කයින් කරන ක්‍රියා. අනේ කයින් කරන ක්‍රියා වශයෙන් ඒ ක්‍රියා සිදු වීමට සිත නැතුව බෑ. ඒ දෙකම ගත්තම මොනවාද මේ ඇතිවන්නේ? මේ ක්‍රියා සිදු කිරීම වශයෙන් උපදින පවතින නැත්නම් ඇති වෙන නැති වෙන ඒවා මොනවාද? කියන්නේ මොකක් මොනවාද? සංස්කාර කියන එක එක තේරුමකින් හරි. මොනවද අපි දැන් මෙතන කතා කරපු දේවල් වලට සම්බන්ධ කොට කියනවා නම් මොනවද? ඒ මේ පංචස්කන්ධයමයි නේ දැන් මොනවද එතන ඇතිවන්නේ? පංචස්කන්ධයකගේ ඉපදීමයි පැවැත්මයි නැති. මොනවද? දැන් කාය විඤ්ඤාප්තිය සහිත වූ ඒ රූප කුඤ්ජය රූපස්කන්ධය. ඒ කාය විඤ්ඤාප්තිය උපදවා වූ මේ ක්‍රියා සාධක ශක්තිය වූ චේතනාව හටගත්ත ඒ සිත විඥානස්කන්ධය. ඒ සිතේ හටගත් වේදනාව වේදනා ස්කන්ධය. ඒ සිතේ හටගත් සංඥාව සංඥා ස්කන්ධය. ඒ සිතේ හටගත් වේදනා සංඥා කියන ඒ චෛතසික දෙක හැර අනිත් චෛතසික සියල්ලම සංස්කාර ස්කන්ධය. එතකොට මේ මොනවද කියන්නේ පංචස්කන්ධය. පංචස්. හැම හැම තිස්සෙම ඒක නෙමෙයි නාම රූප කියලා කියන්නේ. දැන් නාම රූප වශයෙන් වෙන්කොට බලනවායි කියන්නේ ඒ නාම රූපය කියනකොට නාම වන්නේ වේදනා සංඥා සංඛාර විඥාන. ඒ සතර නාමස්කන්ධ. අනිත රූපය. දැන් නාම රූප වශයෙන් බලන්නේ කියන්නේ නාම රූප දෙක ක්‍රියා දෙක. මා මේ පින්නතුන්ට කතා කරනවා. මා මේ පින්නතුන්ට කතා කරන විට සිතක් නැති කෙනෙකුට මේ කතාව කරන්න පුළුවන් නෑ. සිතක් ඇති කතා කිරීමේ සිතක්. සිතට පමණක් ඒ කතා කිරීම කරන්නට බැහැ. සිතට කටක් නැහැ. ඒ නිසා සිතට කතා කරන්නට බැහැ. නමුත් කතා කිරීමේ චේතනාව සිතේ උපදිනවා. ඒ ඉපදුනාම කතා කිරීමේ චේතනාවෙන් යුක්ත වූ ඒ සිතින් උපදවන රූප හටගන්නවා. ඒ රූප නිසා තමයි මේ ඇරෙන වැහෙන එහෙ මේ වදින දිව ආදී එහෙමේ වදිනවා වදින තොල් ගැටෙන ඔය ක්‍රියා සියල්ලම මොන ක්‍රියාවද රූපක් ක්‍රියා ඒ රූපක් ක්‍රියා ඒ නිසානේ රූපේයි කියන්නේ කෙනෙක් හිතුවොත් රූපේයි කියන්නේ මේ අපිට තේින්න තියෙන මේ කිසි වෙනසක් තේින්නේ නැතිව දිගටම පැවතගෙන යන එකේ කියලා රූපය එහෙම ගත්තොත් වැරදි. ඒක නෙමෙයි රූප කියන්නේ. රූප කියන්නේ මේ නිරන්තරයෙන් ඇති වෙන දිනෙන ස්වභාවය ඇති ශක්ති විශේෂයක් ශක්තියක් ඒක ඒ ශක්තිය අපට දැන් මෙතන පේන්නේ නැහැ මොකද මේ ඝන වස්තුවක් ඇටියටයි අපට පේන්නේ නමුත් මෙතන තිබෙන්නේ ඒ රූපය රූපය ඇති වෙන බිඳෙන ඇති වෙන බිඳෙන ඇති වෙනවා පවතිනවා බිඳෙන එහෙම ස්වභාවය ඒකට නිදර්ශනයක් තමයි මම එදා කීවේ අර ඇවිදීම ගැන අර ගලි ගෝණිය ගැන කීවේ ඒ නිබන්ෂණය බොහොම හොඳ එකක් හිතලා බලන්න. ඒක සමහර විට ඕන කෙනෙකුට කරලා බලන්න පුළුවන්. කරලා බලන්න. ඒ වගේ මේ රූප දැන් අර මේ මෙහෙම එසදෙනකොට අපි කියන්නේ අපේ සෙව්වයි. එහෙමනේ කියන්නේ. ඒ තමයි අපට තිබෙන මේ ඝණයන්ගෙන් දැහි කරන මේ සම්මුති කතාව. සම්මුති කතාව. නමුත් ඒක විදර්ශනා නුවණ ඉතාම හොඳට දියුණු කරගත්ත කෙනෙකු. ඒ කරනකොට ඒ තනස්කාට නම් කියනවා රූපයන් ඇති වෙන බිඳෙන ඇති වෙන බිඳෙන ආකාරයෙන් කරතියි. ඒකයි වෙන්නේ. ඇති වෙනවා බිඳෙනවා. මේක කරනකොට මෙතන තිබෙන මේ විදිහට පවත්නා රූප මෙහෙම කරනකොට නෑ. බිඳෙනවා. ඉතින් ඒක අපට ඒක ගෙයෙන්නට නම් මොකක්ද බිනින්නට ඕන? ධනය. ධනය බිනින්නට ඕන. මෙන්න මේ ධනය තමයි අපි ධනයෙන් තමයි අපි වැහිලා ඉන්නේ. ඒ නිසානේ අපි මේ රැවටිල්ලට අහුවෙලා ඉන්නේ මේ ධනය නිසා. ඒ ධන විනිභෝගය කරන්න ඕනේ. දැන් මෙතන කියන්නේ විනිභෝග රූප කියලා. ඒක නෙමෙයි ධන විනිභෝගය කරන්න. ධනය දිලලා බලන්න. ඒ ධනය දිලීමට උපකාර වන ඉගෙනීමක් තමයි මේ පරමාර්ථ ධර්ම පිළිබඳව ඉගෙනීම. නමුත් ඒ ඝන විනිභෝගය ඉගෙනීමෙන් පමණක් කරන්නට බෑ. ඒක තවත් ඉගෙනීමක් කරන්නට ඕන. ඒක මේ පොතපත බලා නුවණින් සිතෙනුත් හිතලා ඇති කරගන්නා විනිභෝගයකුත් තියෙනවා. ඒ විදිහට අපිට හිතා ගන්නට පුළුවන්. විදර්ශනාවෙන් නෙයි අර ඝන විනිභෝගේ කරන්නේ. ඒ ඝන විනිභෝගේ කරන්නටයි මේවා ටික මේ අපි ඉගෙනගෙන යන්නේ. වේගයෙන් වෙනස් වීමත් වේගයෙන් වෙනස් වීම. වේගයෙන් පාල් විභාග විභාග විභාග. නෑ. උපුණා වේගයෙන් වෙනස්. ඔව්. නෑ අපිට පේන්නේ නෑ. ඒක අපිට පේන්නේ දැන් අපිට බොහෝ විට නුවණ දියුණු කරගත්ත කෙනෙකුට වුණා. උනා අර ක්ෂණ ක්ෂණෙහි සිදුවන්නා වූ රූපයන්ගේ දිලීම එහෙමම පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ සංකතියින්ගේ දිලීම. සංකති කියන්නේ රූප પરම්පරාන රූප પરම්පරාන. නමුත් ඒ නුවණ එන්නේ එන්නේ දියුණු වෙනවා. ඒ කියන්නේ භාවනාවෙන් කෙරෙන භාවනා කියන වචනේ තේරුමත් වැඩි වීම කියන එක. ඒ වැඩි වීම කියන එකේ අර්ථය වර්ධනය කියන. වර්ධනය කියන්නේ දියුණුව. දියුණුව. එතකොට දියුණුවයි කියන එකෙන් තේරුම් ගන්නට ඕනේ නුවණ පිළිබඳව දියුණුවයි කියන්නේ ඒ නුවණේ තිබෙන යම් ශක්තියක් වේනා ඒ ශක්තිය ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වෙනවා. වර්ධනය. ඉස්සෙල්ලා දකින්නට පුළුවන් වන්නේ අපි කියමු මේ ඇඟිල්ල ඇඟිල්ලක තියෙන පුරුක් වෙන් කර දකින්නට පුළුවන්. ඊළඟට ඒ පුරුක දෙකට වෙන් කර කර දකින්නට පුළුවන්. ඊට පස්සේ තුනට හතරට පහට එහෙම වෙන් කර කර දැකිත හැකි. අන්තිමට ඇඟිල්ලේ තිබෙන රූප ටික වෙන්නේ දකින්නට පුළුවන්කම කෙනෙකුට උපදවා ගත හැකි. ඒක වෙන්නේ ඒක අමුතුවෙන් උපදවා ගන්නයි කියලා තමයි වෙහෙසන එක නෙමෙයි. කරන්නට තිබෙන වැඩක් ටික. ඒ වැඩේ කරනකොට දැන් කවුරු හරි මොකකට හරි පාඩම් කරන විට තම ඉස්සෙල්ලාම අදිස්ථානයක් කරගන්නවනේ. මම අසුවල් විභාගයෙන් සමත් වෙන්නට ඕනේ. ඊළඟට තියෙන්නේ හැමතිස්සෙම මේ විභාගයෙන් සමත් වෙන්න ඕනේ කියන හිතන එකද? නෑ. ඒ ඊළඟට කරන්න තියෙන්නේ ඒ සමත් වීමට උවමනා කරන දේ කරන එක තියෙන්නේ. එයා ඉගෙනීම කරන්නට ඕන. අපි බලාපොරොත්තු වෙනවා සමත් වන්නට ඒ විභාගයේ. ඒ විභාගය තමයි මේ පංචස්කන්ධය පිළිබඳ ඇතිතතු දැනගන්නා වූ විභාගය. ඒ ඇතිතතු දැනගන්නා වූ විභාගයෙන් සමත්වීව සතර වර්ගකට කළ යුතු තිබේ. නමුත් ඊට පෙර ඒ పూర్ව භාග වශයෙන් විභාගයේට විභාගයේට තෙනී සිටින්නට සූදානම් වීම වශයෙන් పూర్ව භාග වශයෙන් අපි උපදවා ගත යුතු දැනීම් කොටසක් තිබෙනවා. අපි ඒ වාට විදර්ශනා කතාවෙහිදී කියන්නේ නුවණ කියලා. විදර්ශනා ඥාන. ඒවා සම්මසන උද්‍යවය භංග බය ආදීනව නිබ්බිදා මුංචිතු කම්යතා පටිසංඛා සංඛාරුපෙක්ඛා අනුලෝම කියන මේ ඥාන. අනේවා මේ ඒවා අපට ඕන නම් එක විදිහකින් කියත හැකි එක එක විභාගයක් තියෙනවා. දැන් සමහර විටක පන්තියක අවුරුද්ද විභාග කියන්නේ ඉස්සෙල්ලා ටර්ම් ටෙස්ට් කියලා තියෙනවනේ වාර විභාග. ඒ වගේ කියලා කරත් හැකි. එහෙම විභාග තිබෙනවා. ඒ වයින්ද Taman සමත් වෙවි යන්නේ. ඒ සමත් වුණාම අර සමහරු කියනවනේ ඔය ඉගෙනීම අවසන් කරන්නේ. කට්ටිපණින් ඉස්කෝලේ යන්නේ නැතුව නේ ගල් වගේ ඉන්නේ මිනිස්සු. ගෙදර ඉඳලා ඉස්කෝලේ යනවා කියලා ගිහිල්ලා පාරේ යනතර නැගිදලා ආපහු ඇඳාවට එන්නේ. ඒ වගේ තත්ත්වයකට එනවා සමහර විටක. Taman පටන් ගත්ත වැඩේ අමතක වෙලා. අමතක වෙලා. නමුත් පටන් ගත්ත වැඩේ මතක තිබේ නම් අදිස්ථානයේ වූ පරිදි ක්‍රියා කිරීමට කැමැත්ත ඒ විදිහටම පවත්වාගෙන යනවා නම් ඒ තැනැත්තා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය තව තවත් සමාධි ඉදිරියට ගන්නවා. ආදර්ශ පාඨය වශයෙන් මා නිවත්ත අභිධිගත. නොනවතින්ද ඉදිරියට යන්න. මොකේද මේ ඉදිරියට යන්නේ? විදර්ශනා භාවනා මාර්ගී. එහෙම නැත්නම් සතිපට්ඨාන විපස්සනා භාවනාවයි. ඕන නමක් කියත හැකි. ඒ නම් කියත හැකි. නමුත් මේකයි කියන්නේ. ඉතින් අන්නතෝ. කොතන දක්වාද යන්නේ? ඒ ජයග්‍රහණයත් එක් නැත්නම් විභාගයෙන් එහෙම පිටින්ම සමත් වෙන තුරු සමහර විටක කොටස් සමත් වෙලා ඉන්නටත් පුළුවන් ටික කලින් නේද එහෙමත් තියෙනවා මුල් කොටසින් සමත් වෙනවා අපි අපිට කියන්නේ කියවන්න දෙල විභාග සාමාන්‍යයෙන් තියෙනවා කොටස් තුනක් නේ දැන් අපි ඉගෙන ගත්තා අපි ධර්මාචාර්ය අභිධර්මාචාර්ය ආදි වශයෙන් ගන්න විට ඒකකට තිබුණා කොටස් තුනක් සමහර විටක එක කොටසින් පාස් වෙලත් එකයි අන්න ඒ වගේ මේ විභාගයේ තියෙනවා කොටස් හතරක්. සමහරු මුල් කොටසින් සමත් වෙලා අවධාරණ ගුවන් අනිත් එක පාස් කරන්නේ කියලා ඉන්නවා. එහෙම ඉන්න කොටසක්. ඒ අය තමයි සෝතාපට්ටි මග්ග ඵලවලට පැමිණෙනවා. ආවා ඉන්නෝ නෑ මේකට මේක මදි. මම තව එහාට යන්න ඕන කියලා දෙවෙනි එකටත් යනවා. ඒක අර ඉස්සෙල්ලා ඒක තරම තරම්ම ලේසි නෑ. ඉස්සෙල්ලා එකක් ලේසි නෙවෙයි. අමාරුයි නමුත් අර ඊළඟයේ පින්ම බොහොම අමාරු එකක් තිබෙනවා. මොකද මේ මුල් පින්මේදී අපට බාධා කර තිබෙන බලගත් ධර්ම දෙකක එඩිය නැඩියේ නැහැ. ඒ එඩිය මඩින්නේ නැහැ. කාමරාග පටිඝ කියන දෙක. ඒ කාමරාග පටිඝ කියන දෙක නැඩීම බොහොම අමාරු දෙකක්. අමාරු දෙකක් වන්නේ ඒකටම යට වෙලායි මේ අපි එන්නේ. එයින් නැදිලා. ඒ නිසා එයින් ප්‍රධාන එක තමයි අර කාමරාගය ඒක මඩින්නට ටිකක් අමාරුයි. ඒ නිසා ඒ විභාගයෙන් සමත් වෙන එක අර තරම් දෙහිසි නැහැ කියන්නට ඕනේ. ඒ උත්සාහ කොට පුළුවන්. ඒක කරන්නේ ඒ කාමරාග දෙක පටිග කියන දෙක එහෙම පිළි නැති කිරීම නෙවෙයි. ඒකෙන් කරන්නේ ඒක හරියට මේ අර විභාගයේදී සෑහෙන ලකුණු වරක් කියන සමත් වෙන්න තරම් අරන් නැහැ. අන්න ඒ වගේ තත්වයක් ඒක. ඒ නිසා කියනවා මේක විපද කාම රාග කටික දෙක එහෙම පිටින් නැති කරන්න. ඒ නැති කරන්නටත් අවස්ථාවක් දෙනවා. ඒ නැති කිරීමේ අවස්ථාව තමයි තුන්වෙනි වරට එළඹෙන්නේ අනාදාමි මාර්ග ඥාන. ඊට පස්සේ ඉති වෙලා තිබෙන රූප රාග අරූප රාග මාන උද්ධච්ච සංඛාර. ඒවත් ලේසි නෑ නැති කරන්නට. අමාරු දේවල්. ඒ නිසා තමයි සමහරෙකුට ඒ ජීවිතයේදී බැරි වන්නේ කරම්. ළඟ ළඟට ජීවිතයක් බලාපොරොත්තු සුද්ධාවාසවල කියන්නේ තවත් අවස්ථාවක්. ඒ මොකද ඒවත් පිළිමානේ. දැන් ඔය අස්මිමානේ කියන්නේ. ඒකනේ මාන කියන එක ඇතිවන්නට හේතුව අස්මිමාන. අස්මි කියන්නේ මම වෙමි කියන එක. ඒ මම වෙමි කියා ඇතිවන්නා වූ මානයක් තියෙනවා. මමයි කියන දෘෂ්ටිය නැහැ. නමුත් මේ මානෙ තියෙනවා. ඉතින් මේ දෙක බොහොම සියුම් දෙකක්. සමහරු සමහරු මේ මමයි කියන දෘෂ්ටිය නැති වුණාට පස්සේ මම වෙමි මමයි කියා ගන්නා මානෙ කොහොමද ඉතුරුවන්නේ කියලා ඒකෙන් අවුලටපත් වෙලා ඒක වැරද්දා. එහෙම නැත්නම් ඒක හරි නෑයි කියලා සලකාගෙන ඉන්නවා. එහෙමද? ඒක වැරදි. ඒ නිසා තමයි අර කේමක හම්බුව මම මෙතෙන්දි මේ සූත්‍රය කියලා තියෙන්නේ. කේමක හම්බුව ඒ කතාව කියන්නට නම් මානෙ කියන එක තිබෙනවා අස්මිමාන කියන්නේ ඒකයි. අස්මිමාන සමුග්ඝාතාය කියලා තියෙනවා. ඒ අස්මිමාන සමුග්ඝාතාය කියන්නේ රහත් වීම ගැන. රහත් වීමේදී කරන්නේ ඒ මානෙ නැති කර. ඉතින් මාන උද්ධච්ච විචා රූප රාග අරූප රාගේ ලෝභයටයි කොටස. ඉතින් ලෝභය එකවර නැති කරන්නට බැරි නිසායි එහෙම වන්නේ. ලෝභයේ ශක්තිය ඒ තරම් බලවත්. අවිද්‍යාවේ ශක්තිය ඒ තරම් බලවත්. ඒ නිසා ප්‍රථම මාර්ගයෙන් අසන්නට බෑ. දෙවෙනි මාර්ගයෙන් අසන්නට බෑ. තුන්වෙනියෙන් අසන්නට බෑ. හතරවෙනි මාර්ගයෙන්මයි ඒවා නැති කරන්න පුළුවන්. දැන් ඒ වගේ විභාගයකින් සමත්වන්නට බලාපොරොත්තු වන තැනැත්තා ඒ සඳහා යම්කිසි වැයමක් ගතගෙන උත්සාහයක් කොට නොනවති කරනු ලබන උත්සාහයකින් තමයි ඒ தත්ත්වය ලබා ගන්න. ඒ වගේ ඊට වඩා ඊට වඩා අමාරුම විභාගයක් තියෙනවා. මොකද කෙනෙකුගේ සිත් සතන් නැමෙන පැත්තක් නෙවෙයි. නැමෙන්නේ කාමයේ. කාමයෙන් දෙන්වීමට නෙමෙයි නැමෙන්නේ. අන්න ඒ වගේ ඒ එක එකක් ගත්තා. අනුසෝත ගාමි. මේ පටිසෝත ගාමි. ඉබැවින් අමාරුයි. ඒ අමාරු දේ කරන්නටයි අපිට බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ. මොහොත ධර්ම දේශනා කළේ බලලා. ඒක අමාරුයි මිනිස්සු කරාවිද කියලා සැකහිතුනට ඒක සැකයි කියන්නේ වහන්සේට මන්දෝත්සාහයක් ඇති වුණා. ඉතින් සිරිත් පරිදි හැම බුදුරයෙකුටම ඇවිත් ධර්මයට ආරාධනා කරනවා. ඒ ආරාධනය ලැබුණට පස්සේ සෝතුන් බලා ධර්ම දේශනා කරන්නට පිළිගත්තා. එනේ පිළිගෙන ධර්ම දේශනා කළා. ඒ කලේ බැලියේ හොඳ නුවණ තිබෙන අය. මොකද මේ ධර්මය තේරුම් ගැනීම වඩාත්ම අමාරු වන්නේ මේ නුවණන් වඩකම හිතා පමණක් නෙවෙයි. මේ මේ පංචකාම වස්තුන්හි ඇලී ගැලී වාසය කිරීම හේතු කොටගෙන රාග දෝෂ කියන මේ දෙකින් නැඩිලා ඉන්නේ. ඒ නිසා ඒ රාග දෝෂ දෙකෙන් නැඩෙන්නේ අවිද්‍යාවෙන් වැහි සිටින නිසා. ඒ කියන්නේ මේ අවිද්‍යාවෙන් ගැහුණු බව කිව්වේ මෝහාන්ධකාරයෙන් වැහිලා ඉන්නේ. ඒ නිසා මේ මෝහාන්ධකාරය තරම දුරටවත් ලිහිල් කරන්නට ඉවහල් වන ඒ කඩපුරාව ටිකක් බුරුල් කරන්නට ඉවහල් වන ගැනීමක් තමයි මේ අභිධර්මයේ කෙනෙක් ලබන්නේ. ලබන්නේ. ඉතින් මට මතකයි මේ අද නැත්නම් ඊයේ කිව්වා මේක මාත්මේ සත්‍රියට ලියලා තියෙනවා. මේ පුද්ගල කතාවද? පුද්ගල කතාව. ඒකයි හරියට කියන්නේ. පුද්ගලයෙක් ඉන්නවයි කියන්නේ. නැtei කියන එක නෙවෙයි. නැtei කියන එක නෙවෙයි. ඉතින් ඒකයි. පුද්ගලයෙක් නැtei කියනකොට පුද්ගල කියන්නේ මේ පුද්ගලයෙක් ඉන්නවා. දැන් ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමාන උපජ්ජති කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ කියලා ඉන්නේ. ඒ විදිහට පුද්ගලයෙක් ඉන්නවා. ඒක අර පුද්ගලයෙක්. ඉතින් ඒක දෙවිදිහකට තේරුම් ගන්නට ඕන දෙයක්. අපි එකහෙලාව පුද්ගලයෙක් නැtei කියන්නේ නැහැ. එහෙමනම් කියන්නට තියෙන්නේ මේ ස්කන්ධමයි. ස්කන්ධය යනවා ස්කන්ධය වෙනවා ස්කන්ධ මරණවා ස්කන්ධ පණ දෙනවා ඔය විදිහට කියන්නට වෙන්නේ. එහෙම නෙවෙයි පුද්ගල කතාවක් තිබෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නය. මේ පුද්ගලයයි කියන්නේ මොනවද? මොකද? ඒ පුද්ගලයෙකුගේ අවිනශ්වර වෙනස් නොවන නিত্য පැවැත්මක් තිබේ. එහෙම බලන විට පුද්ගලයා කියන්නේ කුමටද කියලා එතකොටයි බෙදාගන්නේ. දැන් ඒකනේ දැන් සිතයි කියන එක කෙනෙක් ගත්තොත් එකයි කියලා. ඒ සිත එකයි කියන විතර සමහර විටක තමා අර ධනයකට වැටෙනවා. ඒකයි. මොකද සිතයි කියන එක ධර්මයක් වශයෙන් සිත එකක් තමයි. නමුත් සිත තනිව පහළ වෙන එකක් නෙවෙයි. ඒ සිතත් සමග තව පවතිනවා චෛතසිකය කියලා කොටසක්. ඒ චෛතසිකයන්ගෙන් තොරව හටගන්නේ ශක්තියක් සිතට නෑ. සිත නැතුව හටගන්නේ ශක්තියක් චෛතසිකයන්ට නැහැ. ඒ නිසා වුණෝන්ගේ උපකාරයෙන් ඒවා ඇතිවන්නේ. ඒ උපකාර ලැබෙන්නට ඕන. අනේ උපකාර ලැබී හටගන්නා ධර්මයන්හි ඒ ඇතිවීමේ හේතුන් තිබෙනවා. ඇතිවීමේ හේතු ඒ ඇතිවීමේ හේතුන් නිසා ඇතිවන මේ පංචස්කන්ධය බුදුරජාණන් වහන්සේ වදාරනවා දුකයි. ඒ නිසා කෙනෙක් උත්සාහ කරන්නේ ඒ දුක් වූ පංචස්කන්ධය නවත්වා ලන්නට නවත්වා ලන්නට නවත්තන්න කියන්නේ නැවත නැවත ඇතිවීම නවත්තන්නට දුක්ඛා ජාති තුනක් තුනක් ඒ නැවැත්වීමට නම් පළමු කොට දැනගත යුතුයි පංචස්කන්ධය කියන්නේ මොකක් කොහොමද මේක හටගන්නේ කුමක්ද මේ හටගන් වන්නේ මොකක්ද හේතුව ඒ නිසා හේතුව සොයාගෙන යන්නට ඕන ලෙඩේට බෙහෙත් කරන්නට නිදානේ දැනගන්නට ඕන නිදාණය තේරුම් ගත්තම බෙහෙත් කිරීම ලේසියි. යොදන්නට පුළුවන් ඖෂධයක්. හේතුව සොයාගෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ නේ අර ඉස්සෙල්ලා අපි මම ගාථාවකුත් කිව්වනේ. හේතුසු උපරුද්ධේසු. හේතුසු උපරුද්ධේසු. ඒ හේතු ධර්මයන් නැවත නූපදන ආකාරයෙන් දුරු කළ කල්හි චින්නම් වත්තං සිඳුනා වූ වෘත්තය සිඳුනා වූ වෘත්තය කියන්නේ සිඳුනා වූ රවුම ඉඳලා වූ රවුම නවත්තති නැවත නොපෙරළේ නැවත පෙරළේ ඇයි මේක කැඩුනා රෝදේ කැඩුනා කැඩුණු රෝදේ කොහොමද පෙරළි පෙරළි යන්නේ රෝදේ කැඩුනේ මේ ඒ වෘත්තේ හේතුව නැසීම ඒකමනේ අර පටිච්චසමුප්පාදයේ දෙන්නේ අර පරාල කැඩුවයි ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ විවාණීදී ප්‍රකාශ කළා චින්නම් වත්තන්න වත්තන සිඳුනා වූ වෘතය නැවත පෙරලෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දෙක තේරුම් ගන්න ඕනේ. ඒ දැන් අපි කිව්වොත් මේසයක් මෙතන නැහැ කියලා කාට හරි ඒ මිනිස්සු අබස්සමක සතන්විත වදී හරි අපිට පිස්සු විචයි. ඈ නෑ නෑ පුද්ගල වාද පුද්ගල කතාව කියන එකක් තිබෙනවා. පුද්ගලයේ එහෙම පිටින්ම ඇත්තේය කියලා ගැනීම එක වරදක්. පුද්ගලයෙක් ඇත්තේම නැtei කියන එකත් එක පැත්තකින් වරදක්. දැන් නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා සබ්බ මත්ථීතිකෝ කච්චාන අයං ඒකෝ අන්තෝ සබ්බං මත්ථීතිකෝ කච්චාන අයං ဒ ුතියෝ අන්තෝ ඒතේකෝ කච්චාන උභෝ අන්තේ අන්ත ධම්ම මජ්ජේන තථාගතෝ ධම්මෝ දේශිතෝ ඇත්තේය යල්ල ඇත්තේය කියා ගන්නා එක අන්තයක් තිබෙනවා. එහෙම නැතිමයි කියා ගන්නා තව අන්තයක් තිබෙනවා. මේ අන්ත දෙකටම යන්නේ නැහැ. නැති මධ්‍යයෙන් ධර්මයක් දේශනා කරන පුද්ගලයෙක් ඉන්නවා කියලා ගැනීමේ වරද එතන තිබෙනවා. පුද්ගලයෙක් නැහැයි කියන එකේ වරදක් තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන ඇසුවොත් එන ඇසුවොත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයෙක් ඇත්තේද? මම එහෙම කියන්නේ නැහැ. පුද්ගලයෙක් නැත්තේද? මම එහෙමත් කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එහෙමයි. එහෙම කියන්නේ. එහෙනම් මොකද්ද ස්වාමීනි ඔබ වහන්සේ වදාරන්නේ? විමස්මින් සති ඉදං කීති. විමස්තුක්ඛාදා ඉදං උපති. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලආයතන සලආයතන පත්‍යා පස්සෝ දැන් ඉතින් මෙතන බලන්න කවුද පුද්ගලයා එතන පුද්ගලයෙක් ඉන්නවද පුද්ගලයෙක් නැහැ කියනවද එහෙම කියන්න බෑ පුද්ගල කතාවයි නැtei ඉන්නවයි කියන කතාවයි නැtei කියන කතාවයි නෙවෙයි ඉතිරෙන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසා ඇති වෙන පවතින නැති වෙන ධර්ම પરම්පරාවක් ඈ ඒක තේරුම් ගන්නට ඕනේ සම්මුති දේශනාවයි පරමාර්ථ දේශනාව. අපි අද එතකින් නවත්වමු. සබ්බේ සංඛාරා මිච්ඡාති යදා පඤ්ඤාය පස්සීවතං චින්තති විචේතනං භූති සියා සබ්බේ සංඛාරා මිච්ඡාති යදා පඤ්ඤාය පස්සීවතං චින්තති විචේතනං භූති සියා සබ්බේ ප්‍රමාණං සාති යදා පඤ්ඤාය පස්සීවතං චින්තති විචේතනං භූති සියා දුක්ඛප්පත්තාදි දුක්ඛා ප්‍රත්‍යත්තාදි භයක් දුක්ඛප්පත්තාදි දුක්ඛා උපපතිපාදි ආකාශත්තාදි කුමස්තාදි වානාගාමි දුක්ඛා පුඤ්ඤතං විස්වා සංකප්පං සාසනං ආකාශත්තාදි කුමස්තාදි වානාගාමි දුක්ඛා පුඤ්ඤතං විස්වා සංකප්පං සාසනං ආකාශත්තාදි කුමස්තාදි වානාගාමි දුක්ඛා පුඤ්ඤතං විස්වා සංකප්පං සාසනං